රාජිත සේනාරත්න අමාත්‍යවරයාට අයිතියක් නැති වරමක් නැති තැනකට දැන් මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි වෙනත් පක්ෂයට අනුබද්ධක ඒ කෙනෙකුගෙන් ඒ ප්‍රකාශය ආවනම් එහෙම නැත්නම් මහලේකම්ගෙන් එහෙම නැත්නම් විපක්ෂ නායකවරයාගෙන් එහෙම නැත්නම් ජාතික සංවිධායකවරයාගෙන් එහෙම නැත්නම් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශවරයාගෙන් එන හරි හැබැයි මෙතන තියෙන කුහකකම සහ මේ තමාගේ පෞද්ගලික මතවාදයේ ඉදිරියට ගෙනහින තමන් විතරක් මේකේ වැඳ බෙන්නට ඕනේ එතුමාගෙන් කියවුණේ. ඉතාමත් අප්‍රසන්නයි, පිළිකුල් සහගතයි, නින්දිතයි. ඔබගේ පෞද්ගලික ආශාවන් තියෙනවා නම් ඒ ආශාවන් මුදුන්පත් කරගැනීමේ අපේට බාධාවක් නැහැ. හැබැයි පක්ෂයක් හැටියට තියෙන පක්ෂ 9ක ඉඳලා පක්ෂ 9ම විනාශ කරලා 10 වෙනි පක්ෂයටත් ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවත් විනාශ කරලා රටත් විනාශ කරලා යනවට වඩා තමන්ගේ ඒ වගකීම තමන් බලා ගන්නවා නම් වඩා හොඳයි කියන එකයි මට කියන්න තියෙන්නේ.